දිනාම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලයේ පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දිනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ රාජගිරියේ පදිංචි සුනිල් හේරත් මහත්මයා පින්වත් නිල්මිනි වසන්ති මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් හැම දෙනා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන්නේ. ඉතින් පින්නතුලා බොහෝම සතුටටපත් වෙන්නට ඕන ධර්මයේ බෙදා දීම කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඊටාම වටිනා ගහම්බිර පින්කමක් එනිසා පින්වත් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනයෙන් යුක්තව ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාත්‍රකා ස්ථානයේ තබා ගන්නට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසටයි තුන්වෙනි කොටසේ සඳහන් වන සූත්‍ර දේශනාවක් උපරිපන්නාසකේ සඳහන් වන සූත්‍ර දේශනාවක් මේ දේශනාවේ නම මහා චත්තාරිසික සූත්‍රය සමහර විට පින්නතුලා අහලා තියෙන්නත් පුළුවන් ඇත්තටම මේ දේශනාවෙන් තථාගතයන් වහන්සේ අපට කියලා දෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව මේ ආර්ය ශ්‍රාංගික මාර්ගය අපිට නිරන්තරයෙන්ම ධර්ම දේශනා තුළින් ඇහෙනවා. නමුත් මේ චත්තාර්චික සූත්‍රයේදී මේ ආර්ය ශ්‍රාංග මාර්ගයත් තවත් අංග දෙකක් එකතු කරලා අංග 10ක් මේ දේශනාවෙහි සඳහන් වෙනවා. සමහර විට පින්නතුනි ඕනම වටිනා දෙයක් නැවත නැවත අහන්න ලැබෙනකොට ඒකේ වටිනාකමක් ටිකක් අඩු වෙනවා. දවසක් පටිගත කිරීමකට මම ධර්මදේශනාවක් පටිගත කිරීමකට වැඩම කළා. ඉතින් මට කලින් ස්වාමීන් වහන්සේ නමක් ධර්මදේශනාවක් පටිගත කරනවා. ඉතින් මං ඒ ස්වාමීන් වහන්සේගේ පටිගත කිරීම නිමා වෙනකන් ටික වේලාවක් මම හිටියා. ඉතින් ධර්මදේශනාව හමාර වෙලා දැන් මේ පින්න තුල යනවා මං අර අයිනේ පුටුවක වාඩි වෙලා හිටියේ. ඒ ඇත්තෝ මම ඉන්නවා දැක්කේ නැහැ. ඉතින් බණ ඉවර වෙලා නැගිටලා යන මැදි වයසේ අම්මලා දෙන්නෙක් කියනවා අනේ බලන්නකෝ අදත් මේ හාමුදුරුවෝ කිව්ව ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අහලා ඇත්ති වෙලා කිව්වා. එහෙමනම් අපිට ආර්ය අෂ්ටාංගික මාර්ගය හැර වෙන මාර්ගයක් කියන්න පුළුවන්ද? වෙන මාර්ගයක් කියන්න දෙයක් නෑ. මේ මාර්ගයම තමයි අපට කියන්න තියෙන්නේ. ඉතින් එහෙමනම් මම ඒකත් මතක් කළේ මේ ආර්ය ශ්‍රාංක මාර්ගය පිළිබඳව කරුණු දැනගන්න ලැබීම මහා භාග්යක් හැටියට සලකාගෙන තමයි අපි මේ දේශනාව ශ්‍රවණය කරන්නට ඕන. පින්නතුනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අංග 10ක් තථාගතයන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේදී අපට පැහැදිලි කරනවා. ඉතින් මේ සූත්‍ර දේශනාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිද්ධ කළේ සවැත් නුවර ජේතවන මහා විහාරේ වැඩ ඉන්න කාලේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගන්නට ආර්ය අෂ්ටාංගික මාර්ගයේම අංග තුනක් පළමුවෙන් තියෙන්න ඕන. මේ අංග තුන අත්වල් බැඳගෙන යන්නේ. ඒ අංග තුන තමයි සම්මා දිට්ඨි. ඒ වගේම සම්මා වායාම, සම්මා සති. මොනවද මේ අංග තුන? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. හැම අංගයක් දිනු කර ගන්නම මේ අංග තුන තියෙන්න ඕන. මේ අංග තුන තිබුණාම සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ අංග හතර සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ හතර සම්පූර්ණ වෙනකොට ආර්ය වූ සම්මා සතිය සම්පූර්ණ කරගන්න පුළුවන්. එහෙමනම් දැන් අපි මේ දේශනාව බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටම ඉගෙන ගන්න මහන්සි ගනිමු. සම්මා දිට්ඨිය ඇත්තටම පින්නතුනේ සම්මා දිට්ඨිය නැතුව මේ ධර්ම මාර්ගයේ අංගලක් ඉස්සරහට යන්න බෑ. දැන් අද මේ පින්නතුල මේ ධර්ම දේශනාවක් සංවිධානය කරගත්තා. ඇත්තටම මේ ධර්ම දේශනාව සංවිධානය කරගන්න බෑ සම්මා දිට්ඨිය නැත්තම්. එහෙමනම් මේ සම්මා දිට්ඨිය කියන එක අපිට හරියම වැදගත් දෙයක්. මේ දිට්ඨි කියන චෛත්‍යිකය අපි කොටස් දෙකකට බෙදුවා. මිත්‍යා දෘෂ්ටි සම්මා දිට්ඨි. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මොකද්ද? මෙලෝ පිළිගන්නේ නැහැ. පරලොවක් පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ ආය උපදිනවා කියලා පිළිගන්නේ නැහැ. කරන පින්කම් වල විපාක පිළිගන්නේ නැහැ. සමහරු කියන්නේ විපාකයක් මට වැඩක් මට සතුට විතරයි. එහෙම කියලා සමහරු කණ්ඩ දෙනවා, දන් දෙනවා, පිනක් ඕනේ නැහැ කියනවා. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයි. එතකොට ඒ කියන්නේ කරන පිනේ විපාකයක් තියෙනවා කියලා ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. දිව්‍ය ලෝක පිළිගන්නේ නැහැ. අපාය පිළිගන්නේ නැහැ. කොච්චර මිනිස්සු ඉන්නවද නේද? දිව්‍ය ලෝක පිළිගන්නේ නැති අය, අපාය පිළිගන්නේ නැති අය. ඊළඟට යථාර්ථය අවබෝධ කරගත්ත ශ්‍රමණක් බ්‍රහ්මරු ලෝකෙ ඉන්නවා කියලා පිළිගන්නේ එතකොට මෙන්න මේ පිළිගැනීමට කියන මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය. එහෙමනම් බෞද්ධයෝ අතර මිත්‍යා දෘෂ්ටිකෝ නැද්ද? ඉන්නවා. බෞද්ධයෝ අතර ඕන තරම් මිත්‍යා දෘෂ්ටිකෝ ඉන්නවා. දැන් අපිට හොඳට සලකන සංඝයාට ගොඩාක් ආදරේ මිනිස්සු කොච්චර ඉනවද? සමහර අය අපිටම කියලා තියෙන අපිට බොහොම හිතයිසි. සංඝයාට හරි කියන්න තියෙන. මේ යාලුකම තිබ්බට සම්මාදිට්ඨි වෙන්නේ නැහැ. දැන් බලන්න එහෙම ස්වාමීන් වහන්සේලාත් එක්ක බොහොම හිතවත්කම තියෙනවා. ඒ අයම කියනවා ඒ වගේ මහත්යෙක් දැන් මාව එක් කරගෙන යනවා දස බණකට. ඉතින් මහත්යාගේ ස්වභාවය කිව්වොත් මම දැක්ක දවසක් ස්වාමීන් වහන්සේ නමක් ළඩ වෙලා ඉන්නකොට මේ මහත්යා කවනවා. ඒ තරම් සංඝයාට ආදරේ. දවසක් මම එයාත් එක්ක බණකට ගියා. අර ට්‍රැෆික් ලයිට් එකේ වාහන නතර වුණාම හිඟන්නෙක් ඇවිල්ලා යාචකෙක් ඇවිල්ලා අත දික් කරපුවා මේ මහත්තයා රුපියල් 100ක් දුන්නා. රුපියල් 100ක් දීලා මට කියනවා හාමුදුරනේ ඔය තියෙන අපාය. මම ওই අපාය පිළිගන්නේ මෙහෙම තමයිලු අපාය තියෙන්නේ. මම අර මහත්තුරු දිව්‍ය ලෝකේ කොහෙද තියෙන්නේ? එතකොට කියනවා ඉන්නේ ලස්සන ලස්සන නෝන්ලා හැ. ඒක තමයි දිව්‍ය ලෝකයේ හැටියට සලකන්නේ. එතකොට බලන්න පින්න තුනේ මේ එයා අපිත් එක්ක එච්චර සමීපව හිටියට එයා මිත්‍යා දෘෂ්ටිකේ සම්මා දෘෂ්ටිකේද? මිත්‍යා දෘෂ්ටිකේ. එහෙමනම් මිත්‍යා දෘෂ්ටිය කියන්නේ ඔන්න ඔය ටිකට. මේ බෞද්ධ උණයි කියලා සම්මාදිටික වෙන්නේ නැහැ. එහෙමනම් සම්මාදිට්ඨිය කියන්නේ ඔක අනිත් පැත්ත මෙලෝ පිළිගන්නවා පරලෝ පිළිගන්නවා කරන පින්කම් වල විපාක පිළිගන්නවා අම්මා තාත්තට සැලකීම විපාක පිළිගන්නවා හැබැයි නියම සම්මාදිට්ඨිය තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය. ඉතින් එහෙමනම් මෙන්න මේ සම්මාදිට්ඨියට ආවොත් තමයි අපිට එතරින් ඉස්සරහට තව ගමනක් තියෙන්නේ. මොකද දැන් කිසිම පිළිගැනීමක් නැත්තම් පරලොවක් තියනවා කියලා කෙනෙක් පිළිගන්නේ නැත්තම් ඉතින් කොහොමද පින්කම් කරන්නේ? කරන්න බෑනේ. එහෙමනම් මේ මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්න ප්‍රධානම හේතුව තමයි පින්නතුනේ ධර්මය පිළිබඳව තියෙන අනවබෝධය. ධර්මයේ පිළිබඳව කිසිම වැටහීමක් නැති කෙනෙකුට තමයි මිත්‍යා දෘෂ්ටිය ඇති වෙන්නේ. හැබැයි ධර්මය හොඳට ඉගෙන ගත්ත අයට කවදාකවත් මිත්‍යා දෘෂ්ටියක් ඇති වෙන්නේ නැහැ. මොකද මේ ධර්මයේ කියවගෙන යනකොට ඉගෙන ගන්නකොට තේරෙනවා අනේ මොන තරම් පැහැදිලිද මේ ධර්මය. මොනතරම් සක්සුදක් වගේ තථාගතයන් වහන්සේ මේ ධර්මය අපට දේශනා කරලා තියෙනවද බුදුරජාණන් වහන්සේ වදාළ එක බණ පදයක්වත් එහෙම නෙවෙයි කියලා කියන්න පුළුවන් జగතෙත් තව ලෝකෙ පහළ වෙලා නැහැ. ඒ වගේ මහා නිර්මල ධර්මයක් අපට ලැබිලා තියෙන්නේ. ඔය එකක්වත් පිළිගන්නේ නැති අයට වෙලා තියෙන අය ධර්මයේ ඉගෙනගෙන නැහැ. ධර්මයේ ඉගෙන ගන්න ඉගෙන ගන්න පින්න තුනේ අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුම ශ්‍රද්ධාවක් ඇති වෙනවා. එහෙමනම් මේ සම්මා දිට්ඨිය ඇති කරගන්න නම් අපි ධර්මයේ හොඳට ඉගෙන ගන්න ඕන. ඉතින් එහෙමනම් දැන් මෙතන ඉඳලා තමයි අනිත් අංග ටික ටික වැඩෙන්නේ. එතකොට බලන්න මේ සම්මා දිට්ඨිය ගත්තාම හරියට මිනිස්සෙගේ මේ ඔළුව වගේ. අපි දැන් සාමාන්‍ය කෙනෙකුට තේරෙන විදිහටයි මම මේ කතා කරන්නේ. මේ ශරීරයේ දැන් මේ සාමාන්‍ය බෙල්ලෙන් උඩ ඔළුව නැත්තම් අපිට ජීවත් වෙන්න පුළුවන්. බෑනේ. දැන් බලන්න ඔය අද මේ සමාජයේ කතා කරන පන්සිල් ගැන. කොච්චරවත් දේශනාවල කියන්නේ පන්සිල් රකින්න රකින්න කියලා නේද? හැබැයි ඉතින් පන්සිල් රකින්නවද? ඔහේ බොන මිනිස්සු බොනවා. බොරු කියන මිනිස්සු බොරු කියනවා. හොරකම් කරන මිනිස්සු හොරකම් කරනවා. ඉතින් ඒකේ කිසිම අඩුවක් තියනවද? දැන් බලන්න ඔය පාරේ යනකොට මම දැකලා තියෙන බැනර් දාලා තියෙනවා. පන්සිල් සුරකින සමාධයක් බිහි කරමු කියලා දැකලා තියෙනවද? ඉතින් ওই බැනර් එකක් දිහා බලලා සිල් රකින්න අදිස්ථාන කරගත්ත කෙනෙක් මෙතන ඉන්නවද? නෑ නේද? නෑ. සමහර වෙලාවට ওই බැනර් එක දාන මිනිස්සු බීගෙන ඔක දාන්නේ. මොකද ඒගොල්ලොන්ට දෙන රැකියාවනේ ඒගොල්ලෝ කරන්නේ. එතකොට බලන්න පින්නතුනේ මෙන්න මේක හරියට ඔළුව හදන්නේ නැතුව අතපය බඩකට හදනවා වගේ වැඩක්. නේද? ඉතින් එහෙමනම් කෙනෙක් සිල් රැකවන්න ඕන නම් එයා සම්මාදිට්ඨිකෙක් කරන්න ඕන. මේ කර්ම කර්ම විපාක පිළිබඳ එයාට අවබෝධය ලබා දෙන්න ඕන. එහෙම නැතුව නිකාං කිව්වට ඔළුව හදන්නේ නැතුව අනිත් අනිත් දේවල් හදන්න ගියාට ඒක කෙරෙන දෙයක් නෙවෙයි. එහෙමනම් සම්මාදිට්ඨිය ඇති කරගන්න හොඳට ධර්මය ඉගෙන ගන්න ඕනේ. මොන දේශනාවේ කවුරු කිව්වත් ධර්මයේ ඇති වැඩක් නැහැ සමහරු කියනවනේ ඔය භාවනා කරගෙන යනකොට ඕක අවබෝධ වෙයි ඉගෙන ගන්න අවශ්‍ය නැහැ පැහැදිලිවම තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ ධර්මයේ කාන්තෙම ඉගෙන ගන්න ඕන. ඉගෙන ගන්න හොඳ අපසරයක් අද තියෙනවා. ඒ නිසා පින්නතුල්ලා හැකිතාක් මහන්සි වෙලා ධර්මය ඉගෙන ගන්නට ඕන. ඊළඟට පින්නතුනි සම්මා දිට්ඨි. සම්මා සංකප්ප. දැන් ඒතර මතක තියාගන්න. දැන් මේ ඉතුරු අංග වැඩෙන්නේ මේ සම්මා දිට්ඨියත් එක්ක තව අංග දෙකක් එකතු වෙලා. ඒ අංග දෙක මම ඉස්සෙල්ලා කිව්ව සම්මා වායාම සම්මා සති. සම්මා වායාම කියන එකත් අපි ඉස්සෙල්ලා පැහැදිලි කරොත් වටිනවා. සම්මා වායාම කියන්නේ මේ උත්සාහය, වීරිය. මේ අතේ පයේ හයිය නෙවෙයි. කොටින්ම කිව්වොත් සම්මා වායාම කියන්නේ දැන් මේ බණහන් දැවිලා ඉන්නවනේ. දැන් මේ සුදු ඇඳගෙන මගේ දිහා බලාගෙන බණ අහනවා. මට එක එල්ලේම කියන්න පුළුවන් මේ හැමෝම කුසල් සිතින් බණ අහනවා කියලා. මට කියන්න බෑනේ නේද? මේ ක්‍රියාව නම් මට පේනවා. හැබැයි කය මෙතන තියලා හිත gedera තියන්න බැරිද? පුළුවන්. එහෙමනම් දැන් බණහන් ආවනම් මේ ධර්මාරම්මණයෙහි කෙරෙහිම හිත තියාගෙන ඉන්නවා නම් අකුසල යටපත් කරනවා නම් කුසල් උපද්දවනවා නම් අන්න යාට වීරිය තියෙනවා. එහෙම නැතුව මේ පන්සලට ඇවිල්ලා අර ඇඳගෙන ඇවිල්ලා තින්නේ මෙහෙමයි. මෙයා ඇඳගෙන ඇවිල්ලා තින්නේ මෙහෙමයි. අරයා කතා කරපු විදිහ හරි නෑ. ඕවා පේනවා නම් වීරිය බින්දුවක්වත් නෑ. සාමාන්‍යයෙන් අපිටවත් දැනෙන්නේ වෙනත් විදිහට වංචනික විදිහට. වංචනික විදිහට කියලා කියන්නේ මම මේ පන්තර රැකගන්න ඕනේ. මේ තැන් අපි රැකගත්තේ නැත්නම් කවුද රැකගන්නේ? ඔන්න වගේ සංකල්ප තමයි අපේ ඔළුවට එන්නේ. හැබැයි එහෙම එනවා කියලා කියන්නේ යාට වීරිය තියනවාද? වීරිය නැහැ. තමන් ආවේ බණ ටික අහන්න නම් ඒ පැය ඒ ධර්මාරම්මණය කිරීම හිත තියාගෙන අකුසල යටපත් කරමින් කුසල් උපද්දෝමෙන් බණ අහන්න පුළුවන් නම් එයාට ඒ වීරිය තියෙනවා. එහෙමනම් පින්නතුනි සම්මා දිට්ඨියට පැමුණාට පස්සේ කියන්නේ ප්‍රඥාව ඇති කරගත්තට පස්සේ ඉතිරි ඉතිරි මාර්ගාංග සම්පූර්ණ කරන්න වීරියක් තියෙන්න ඕන. වීරියක් නැතුව මුකුත් කරන්න බෑ නේද? සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වන්නේ දින 7කින් උනත් කෙනෙකුට නිවන් දකින්න පුළුවන්. හැබැයි කරුණු තුනක් තියෙන්න ඕනේ. මොනවද ඒ කරුණු තුන? ආතාපි සම්පජානෝ සතිමා. ආතාපි කියලා මුලින්ම කිව්වේ මෙන්න මේ වීරිය. එහෙමනම් ලෞකික ජීවිතය සාර්ථක කරගන්නත් ලෝකෝත්තර ජීවිතය සාර්ථක කරගන්නත් වීරිය තියෙන්න ඕන. එහෙනම් සම්මාදිට්ඨිත් එක්ක අත්වල බැඳගෙන යන්නේ මොකද්ද මොනංගේද? සම්මා වායාම. ඊළඟට සම්මා සති. ඇත්තටම මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ විශේෂිතම මාර්ගාංගයක් තමයි සම්මා සතිය කියලා කියන්නේ. පින්නතුනි මේක අපි හොඳට දැනගන්න ඕන. අපි භාවනා කරනවා කියලා කියන්නේ ඇත්තටම සිහිය දිනු කරන එක. දැන් බලන්න සතිපට්ඨාන. මේ සතිපට්ඨාන සූත්‍රයේ තථාගත දේශනාවේ සුවිශේෂී දේශනාවක්. ඇයි එහෙම කියන්නේ? මොනම දේශනාවකවත් තථාගතයන් වහන්සේ වගකීම බාරගත්තේ නැහැ අපේ. නමුත් සතිපට්ඨාන සූත්‍රයේදී උන්වහන්සේ ශ්‍රාවකයා පිළිබඳ වගකීම බාරගත්තා. මහන්නේ මං වග කියනවා මේ සතර සතිපට්ඨාන හරියට වඩනවා නම් දින 7කින් උනත් නිවන් දකින්න පුළුවන්. ඒතර මේ සතිපට්ඨාන කියන එකේ මොනවද ඒකට තියෙන්නේ? දැන් කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. කායානුපස්සන කියලා කිව්වම භාවනා 14ක් තියෙනවා එතන. කය පිළිබඳව සිහියෙන් ඉන්නව මොකටද? අවබෝධ කරගන්න. වේදනානුපස්සනා කොම සැප, දුක්, උපේක්ෂා මේ වේදනා පිළිබඳව සිහියෙන් ඉන්නව අවබෝධ කරගන්න. සිත පිළිබඳව සිහියෙන් ඉන්න අවබෝධ කරගන්න. එහෙමනම් පින්නතුනේ සතිපට්ඨාන සිහිය පිහිටුවීම. එහෙමනම් මේ සති කියන චෛත්‍යකේ පුංචි චෛත්‍යකයක් නම් නෙවෙයි. සිහිය තියනවා නම් කුසල් මවන්න පුළුවන්. අපිට ඒකාන්තයෙන්ම අකුසල් සිද්ධ වෙන්නේ සිහිය නැතිකම නිසා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ මුළු 84000ක් ධර්මස්කන්ධයම පින තුල දැකලා තියෙන ත්‍රිපිටකය කියන පොත් ටික. දැකලා තියෙනව නේද? පොත් 57ක් තියෙනවා ලොකු පොත්. ඒ පොත් 57 තමයි තථාගත වචනේ තියෙන්නේ. බුද්ධ වචනේ. මේ පොත් 57ේම තියෙන ධර්මය එක වචනයකට දානවා නම් ඒ වචනේ තමයි අප්පමාද. අප්පමාද කියන වචනේට මුළු ත්‍රිපිටක ධර්මයම දාන්න පුළුවන්. සප්පමාද කියලා කියන්නේ මොකක්ද අපිට තේරෙන විදිහට? ප්‍රමාද නැහැ කියන එක නේද? ප්‍රමාද නැහැ කියන එක ධර්මයේ තෝරන්නේ කොහොමද? ප්‍රමාද නැහැ කියලා කියන්නේ සිහිය. එතකොට බලන්න මුළු බුද්ධ ශාසනයම කියලා කියන්නේ මෙන්න මේ සිහිය. එතකොට බලන්න දැන් අර ප්‍රඥාව තියෙනවා සම්මාදිට්ඨිය ඊළඟට වීරිය තියෙනවා ඊළඟට සිහිය තියෙනවා මෙන්න මේ කරුණු තුන තිබ්බහම ඔන්න ඊළඟට මාර්ගාංග ටික දිනු කරගන්න පුළුවන් ඊළඟ මාර්ගාංගය මොකද්ද? සම්මා සංකප්ප. දෙවෙනි අපි දැන් මේ කාරණා තුන කියන්න ඕන නිසා අපි පිළිවෙලට කිව්වේ නැහැ. සම්මා දිට්ඨිය ගැන අපි කිව්වා. සම්මා වායාම ගැන කිව්වා. සම්මා සතිය ගැන කිව්වා. ඉතින් මේ වගේත් ඉතින් මිත්‍යා සතිය, සම්මා සතිය ඔය විදිහට කොටස් දෙකකට බෙදෙනවා. අර සම්මා දිට්ඨියට කිව්වා. මිත්‍යා දෘෂ්ටියට කිව්වට කිව්වා වගේ. ඊළඟට පින්නතුනි සම්මා සංකප්ප. මේ සංකප්ප සම්මා සංකප්පය කොටස් දෙකකට බෙදෙනවා. සම්මා සංකප්පේ මිත්‍යා සංකප්ප සම්මා සංකප්ප. මිත්‍යා සංකප්ප කියන්නේ මොකද්ද? මිත්‍යා සංකප්ප කියලා කියන්නේ කාම සංකප්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප. දැන් බලන්න සමහරුන්ගේ ඔළුවේ තියෙන්නේ ওই සංකල්පනේ. මොකද අර සම්මාදිට්ඨිය, සම්මා වායාම, සම්මා සති නෑ. ඒතර එයාගේ ඔළුවේ තියෙන්නේ හැම වෙලෙම සංකල්පනාව මේ කාමයේ පිළිබඳව. ඒක තමයි ඉතින් ඔටුන්න. ඒක තමයි සිංහාසනේ. එයා හිතාන ඉන්නේ මේ කාමයේ පිළිබඳව හිත හිතා ඒ සංකල්පනා තුළ ඉන්නකොට ඒක ලොකු දෙයක් කියලා. නමුත් ඒක වැරදි පැත්ත. මිත්‍යා. ඊළඟට දැන් බලන්න තව සමහර අය ඉන්න ඔළුවේ තියෙන්නෙම තරහ. කාත් එක්ක හරි ගැටෙන කොහේ හරි ප්‍රවෘත්තියක් හරි අහලා ඒකත් එක්ක ගැටි ගැටි ඉන්න මිනිස්සු නැද්ද? ඉන්න මුළු දවසේම තරහෙන්. ගෙදරදිත් තරහෙන්, රැකියාව කරන තැනත් තරහෙන්, පාර ගියත් තරහෙන්. ඕකට ඇබ්බැහි වුණාට පස්සේ පින්නතුනේ අවුරුදු 80ක් විතර ඉන්නවා නම් ඒ කාලේ තුලම ඉන්න යා තරහයි. ඇත්තට මිනිස්සෙක් වෙලා ද්වේෂයෙන් ඉන්නවා කියලා කියන්නේ ඒක කොච්චර භයානකද. ව්‍යාපජ්ජති විනස්සතිතියේ තියෙන චිත්තං කියලා කියන්නේ. ව්‍යාපාදේ කියලා කියන්නේ අර පිලුණුනාම බතක් ඒකට කවුරු ආස කරන්නේ නැහැ, ප්‍රිය කරන්නේ අන්න ඒ වගේ තමයි ක්‍රෝධෙන් යුක්ත පුජ්‍යලයා කරේ කිසිම ස්වභාවයක් නැහැ. කිසිම ප්‍රිය භාවයක් නැහැ. ඉතින් මේ தত্ত্বය ඇති කරන්නේ මෙන්න මේ ව්‍යාපාදේ. ව්‍යාපාද සංකල්පනා. අපි ගත්තාම සාමාන්‍ය ලෝකයා තරහෙන්ම ඉන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ඊට විහිංසක් කාට හරි හිංසාවක් කරන්න තමයි හිතේ වැඩ කරන්නේ. එහෙම මිනිස්සු නැද්ද? මේ නිර්පරාධ කාට හරි පෙත්සමක් ගහනවා. ඇති දෙයක් නෑ. ඒ මිනිස්සු නැද්ද? එහෙම ඉන්නවා. ඒ කියන්නේ සතුටු වෙන්නේ ඒකෙන්. ඒ මොකද අර සම්මා දිට්ඨිය නෑ. කර්මයේ කර්මඵල විශ්වාසයක් නෑ. ඒ නිසා කාට හරි හිංසාවක් කළා තමයි යා සතුටු වෙන්නේ. ඔය ඔය මිත්‍යා පැත්ත. සම්මා සංකප්ප කියන එක නැවතත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ලෞකික සම්මා සංකප්ප ලෝකෝත්තර සම්මා සංකප්ප. ලෞකික සම්මා සංකල්පය කියන්නේ මොකද්ද? ලෞකික පැත්ත කරුණාව, මෛත්‍රිය, මුදිතාව ඒවා තියෙන්න දෙපේ නේද? දැන් අපේ සමහර මිනිස්සුන්ට මේ ලෞකික පැත්ත නෑ හැබැයි ලෝකෝත්තර පැත්ත තියෙනවා. ඒක වෙන්න පුළුවන්ද? දැන් බලන්න ලෞකික සම්මා සංකප්ප කියලා කිව්වේ හොඳට කරුණාව හිතේ තියෙනවා නම් හොඳට මෛත්‍රී හිතේ තියෙනවා නම් කවුරු හරි හොඳට දිනු වෙලා ඉන්නවනම් හදවතින්ම සතුටු වෙන්න පුළුවන් නම් ඒක හිතේ දිනුවක් නෙමෙයිද ලෝකෝත්තර සම්මා සංකප්පය කියන්නේ මොකද්ද ලෝකෝත්තර සම්මා සංකප්පය කියලා කියන්නේ පින්නතුනි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ ආයතන පිළිබඳව පටිච්චසමුප්පාදය පිළිබඳව මේවා පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දකින සංකල්පනාව කියන අපි මේ ආයතන ගත්තොත් මේ ඇහැ. අනේ ඉතින් මේ ඇහැ අනිත්‍ය වෙලා යන එකක් නේ. ඇහැට පේන රූප ඒවත් ඉතින් අනිත්‍ය වෙලා යනවනේ. මේ දෙක සම්බන්ධ වෙන විඥානය විඥානයත් අනිත්‍ය වෙලා යන ස්පර්ශයත් අනිත්‍ය වෙලා යනවා. ඊළඟට මේවා නිසා විඳින වේදනා ඒවත් අනිත්‍යයි. මේ විදිහට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය පිළිබඳව එයා ඇත්ත ඇති සැටියෙන් දකිනවා මේක කවදාවත් පවතින දෙයක් නෙවෙයි. මේ විදිහට මේ සංකල්පනා තමයි ලෝකෝත්තර සම්මා සංකල්ප කියලා කියන්නේ. අපේ මිනිස්සුන්ට බොහෝ දිනාට හැමෝටම නෙවෙයි. මම කිව්වේ එකයි ලෝකෝත්තර සම්මා සංකප්ප කියනවා ලෞකික නෑ. දැන් බලන්න හැම වෙලෙම සමහර වෙලාවට ඉතින් වඳින කොටත් ඉතින් ඊළඟට පින්නතුනි පන්සලට ගියත් කටේ තියෙන්නේම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා නේද? එහෙම කියනවා. හැබැයි ඉතින් තමන් පොයේ දවසට සිල් ගන්න තැන කවුරු හරි වාඩි වුණොත් කරුණාවක් ගෑවිලාවක් නැහැ. මෛත්‍රිය පොඩ්ඩක්වත් නැහැ. දැන් බලන්න ඔය අනිත්‍යයි අනිත්‍යයි කියයි කිය කියා ඉන්න සමහර අයට පින්නතුණි මුදිතාව නැහැ. ඇයි අර ලෞකික පැත්ත නැහැ ලෝකෝත්තර පැත්ත වැඩෙනවා. එහෙ වැඩෙන්නේ නැහැ. ඒ නිකන් අර කටේ ගිරව් වගේ කියවන්න පුළුවන්. නමුත් එතන වැඩෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ මනුස්ස ධර්ම ඇති කරගෙන ඉන්න ඕනේ උත්තර මනුස්ස ධර්ම ඇති කරගන්න. අපේ අයට සමහරුන්ට මනුස්ස ධර්ම නැහැ. නමුත් කතාව නම් උත්තරී මනුස්ස ධර්ම පිළිබඳව. ඉතින් ಗುಣ වැඩෙන්නේ නැහැ. ඉතින් එහෙමනම් දැන් බලන්න දැන් මේවා මේ සම්මා සංකප්ප දැන් මේ මාර්ගය තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. ඊළඟට සම්මා වාචා. සම්මා වාචා කියව මේකත් මිත්‍යා වාචා සම්මා වාචා. මිත්‍යා වාචා කිව්ව මොනවද? බොරු කියනවා, කේලාම් කියනවා, හිස් වචන කියනවා, පරුස වචන කියනවා. ඕක තමයි මිත්‍යා වාචා. සම්මා වාචා කියලා කියන්නේ ඕකේ අනිත් පැත්ත. දැන් බලන්න මේ වචනය බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වන අපට දේශනා කරනවා සම්නිපතිතානං වූ භික්කවේ දොයන් කරණීය මහණෙනි එකතු වුණාම වැඩ දෙකක් තියෙනවා කරන්න. එකතු වුණාම වැඩ දෙකක් තියෙනවා කරන්න. එකක් ධර්මයේ කතා කරන්න පුළුවන් නැත්නම් නිස්සබ්දව භාවනා කරන්න පුළුවන්. පින්නතුනේ කය සංවර කරගන්න සමහර විට ලේසියි. හැබැයි වචනය සංවර කරගන්න හරිම අමාරුයි. අපි දන්නේම නෑ මොනවවත් කටින් පිට වෙනවද කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මේ දිවට දීපු උපමාව තමයි එක එක ඉන්ද්‍රියන්ට උපමා දීලා තියෙනවා. දිවට තථාගතයන් වහන්සේ දීපු උපමාව තමයි කෙටේරිය. බලන්න මේ ඇට නැති දිවට උන්වහන්සේ කෙටේරිය කියලා කිව්වේ. ඉතින් ඒ තරම් භයානකයි මේ දිව. දැන් සාමාන්‍යයෙන් අපි මේ මේ ආර්ය ස්ථාංග මාර්ගය අමතක කළත් අපිට වැඩියෙන්ම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ මොකක් නිසාද? කට නිසා. එහෙමනම් කට පරිසම් කරගන්න පුළුවන් නම් කෙලෙස් ගලන ගතිය ගොඩාක් අඩු කරගන්න පුළුවන්. ඒ නිසා තමයි මේ ආර්ය ශ්‍රාංග මාර්ගයේ මේ වචනය තථාගතයන් වහන්සේ දාලා සම්මා වාචා හැටියට අපට මේක උගන්වන්නේ. එහෙමනම් මේ වචනය සංවර කරගන්න ඕනේ. ඒක අපි මේ යන ගමනට බොහෝම උපකාරයි. දැන් බලන්න තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ. නිවන් දකින්න බෑ දෙතිස් කතා වලින් ඉන්න කෙනාට දස කතාව පුරුදු කරන කෙනාට නිවන් දකින්න පහසුයි. දැන් පින්නතුලා දෙතිස් කතාව දන්නවද? මම දන්නවා මෙතන හැමෝම දෙතිස් කතාව දන්නවා. දෙතිස් කතාව කියලා කියන්නේ අපි ආණ්ඩුව ගැන කතා කරන්නේ නැද්ද? කතා කරනවා. ඊළඟට අපි යුද්ධ ගැන කතා කරන්නේ නැද්ද? කතා කරනවා. හොරු ගැන කතා කරනවා. නළු නිළියෝ ගැන කතා කරනවා. ඉතින් ඇත්තට බලපුවාම අපිට ඉතින් දෙතිස් කතා වලින් තොර ලෝකයක් තියෙනවද? නෑ. ඉතින් දවස් දෙකක් භාවනා කරලා කියනවා නේ නිවන් දකින්න හරි අමාරුයි කියනවා. ඉතින් මොකද හේතුව? අර දෙතිස් කතා වලින්ම ඉඳලා ඉඳලා දවස් දෙකක් භාවනා කරලා නිවන් දකින්න බෑ. එහෙමනම් දස කතා මොනවද? මම අනිවාර්යෙන්ම දන්නවා. මෙතන ඉන්න කවුරුත් දස කතාව නම් දන්නේ නැතුව ඇති. එතකොට බලන්න අපිට කතා කරන්න ඕන ටික අපි දන්නේ නැහැ. කතා නොකරන්න ඕන ටික අපි හොඳට දන්නවා. මොනවද දැස කතා? කතා කරන්න ඕන කතා 10ක් තියෙනවා. අල්පේච්ඡ කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, අසංසග්ග කතා, විරියාරම්භ කතා, සීල කතා, සමාධි කතා, පඤ්ඤා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා. ඕවා අපි කතා කරලා තියෙනවා. අපි අල්පේච්ඡතාවය ගැන කතා කරන්නේ නැහැ නේ සාමාන්‍යයෙන්. නේද? ඊළඟට අපි ලැබිච්ච දෙයකින් සතුට වීම පිළිබඳව කතා කරනවද නැන්නේ? විවේකයේ පිළිබඳව කතා කරනවද නැන්නේ? සීලය, සමාධිය, ප්‍රඥාව ගැන කතා කරනවද නැන්නේ? නිවන පිළිබඳව අපි කතා කරනවද? නිවන් සප ලැබේවා කිව්වොත් සාදු කියන හැරෙන්න නිවන මොකද්ද කියලා අපි විමසනවද? නෑ ඒව ගැන කතා කරන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා අපි නිවන් දකින්න ඕන නම් ඒකාන්තයෙන්ම මෙන්න මේවා පිළිබඳව අපි කතා කරන්න ඕන. එහෙමනම් පින්නතුනේ මේ වචනය කියන එක සම්පූර්ණයෙන්ම සංවර කරගන්න ඕන මේ ගමනට. වචනය සංවර කරගන්න නැතුව කවදාවත් අපිට මේ ගමන යන්න පුළුවන්ද? බෑ. ඒකයි මේ ආර්ය ස්ථාංග මාර්ගයට මේ එකතු කරලා තියෙන්නේ. සම්මා වාචා. ඊළඟට සම්මා කම්මන්ත සම්මා කම්මන්ත කියලා කියන්නේ මොකක්ද? සම්මා කම්මන්ත කියලා කියන්නේ පින්නතුනේ දැන් ජීවත් වීම උදෙසා මේකත් දැන් මිත්‍යා කම්මන්ත සම්මා කම්මන්ත කියලා කොටස් දෙකකට බෙදෙනවා. ජීවත් වීම උදෙසා උන්න ප්‍රාණඝාත කරනවා. ඊළඟට හොරකම් කරනවා. කාමයේ වර්ධ හැසිරෙනවා. ජීවත් වීම උදෙසා. මේවා තමයි මිත්‍යා කම්මන්ත කියලා කියන්නේ. සම්මා කම්මන්ත කියලා කියන්නේ ඒ වගේ තොරව ධාර්මිකව ජීවත් වෙනවා. ඒකෝර බලන්න දැන් මේ පින්නතුල්ලා ජීවත් වෙන්නට ඕන ජීවන ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. හැබැයි මේ සම්මා කම්මන්ත ගැන කල්පනා කරනකොට පින්නතුලට මම එක පුංචි කතාවක් කියන්නම්. දැන් බලන්න සාමාන්‍යයෙන් මේ ධර්ම ප්‍රතිපදාවේ මාර්ගයේ ගමන් කරන කෙනෙක්ගේ අතින් මේ සම්මා කම්මන්තය අකුරටම ආරක්ෂා වෙනවා. දෙක දවසක් සවැත් නුවර විසුන් වහන්සේ නමක් පිණ්ඩපාත වැඩියා. ඒ ගෙදරින් හැමදාම පිණ්ඩපාත ලැබෙනවා. මේ ස්වාමීන් වහන්සේ ගෙදරට ගියාම ඒ ගෙදර මිනිස්සෙක්ව ස්වාමීන් වහන්සේ මම මේ ඉක්මනින් දානි හදලා දෙන්නම් අතුලට වඩින්න. තුන්වහන්සේ දා ඇතුලට වැඩියා. මෙයා බාසුන් නැහැ කෙනෙක්, බාසුන් නැහැ කෙනෙක් කියලා කියන්නේ අර මැණික් උපදාන කෙනෙක්. ඒ වෙලාවේ මෙයා ගෙදර මාංශයක් තිබුණා මේක මේ ස්වාමීන් වහන්සේට හදලා වෑංජනයක් හැටියට දෙන්න ඕනේ කියලා මේ මාංශය කැපුවා. උයන්න. එතකොටම කවුරු හරි කෙනෙක් ගෙනලා දුන්න මණිකක් මේක උපදාන්න කියලා. මෙයා රතේ ලේට ඇවිරිච්ච අතෙන්ම මේ මණික පැත්තට අරන් තිබ්බා. ගෙදර හිටියා ලිහිණියෙක් මේ ලිහිණියාර ලේට ඇවිරිච්ච මණික් ගල මස් කෑල්ලක් කියලා එක ගිල්ලා. අර මිනිස්සයා දානේ හදරන ඉවරනකොට දැන් මැනික නැහැ. ඉතින් මෙතන ස්වාමීන් වහන්සේ විතරයි හිටියේ. ඇහුවා ඔබ වහන්සේ දැක්කද? ස්වාමීන් වහන්සේ දැක්කා මේ ලිහිණියා මේක ගිලිනවා. නමුත් දැන් කිව්වොත් මේ සතා මරනවා. බලන්න සම්මා මන්ත්‍ය අකුරටම රකින්න අවස්ථා. මුන්නහන්සේගෙන් අහනකොට මුන්නහන්සේ නිස්සද්ද වුණා. මේ මිනිස්යාට හිතුණා මේ හාමුදුරුව තමයි මේක හොරකම් කළේ. ඒකයි දැන් නිස්සද්ද වෙන්නේ. ඇහුව ඇහුව මේ ස්වාමීන් වහන්සේට වචනයක් කතා කරේ නැහැ කට ඇරියේ නැහැ. අන්තිමට මේ මනුස්සයා මොකද කරේ ලණුවක් ගෙනල්ලා බෙල්ලේ ඔතලා දෙපැත්තට මේ ස්වාමීන් වහන්සේ ඇද්දා. හොඳයි මං කට ඇරවන්නම් කියලා. අදිනකොට පින්නතුණි කටින් ලේ ගුලියක් එළියට පැන්නා. මේ ලේ ගුලිය නැවත කණ්ඩාර ලිහිණියා ළඟට එනකොට මේ මනුස්සයා කේන්තියෙන් හිටියේ අර ලිහිණියාට තවත් පාපහරක් ගැහුවා. ගෙවුවම ලිහිණියා එතනම මැරිලා වැටුණා. ස්වාමීන් වහන්සේ බොහොම අමාරුවෙන් ඇහුවා මේ සතා මැරුණාද? ඒක තමුන් වහන්සේට වැඩක් නැහැ. ඉතින් නැවතත් එහෙම මැරුණාද? ਉਹ සතා මැරුණා කිව්වා. එහෙමනම් ওই සතා තමයි ගිල්ලි කිව්වා. එතකොට බලන්න අර පණ තියෙන සතා ගැන උන්වහන්සේ කට ඇරියේ නැහැ. ඔන්න අකුරට සම්මා කම්මන්තේ ආරක්ෂා වෙන තැන්. එහෙමනම් පින්නතුනි මෙන්න මේ විදිහට ජීවිකාව උදෙසා එක එක වැරදි නොකර ගිහියන් හැටියට අපි මේ ගමන ඒකාන්තයෙන් යන්නට ඕන. මේක තමයි නිවන් ගමන. අමුතු ගමනක් අපිට නෑ අපි හිතනවනේ. දැන් අමුතුම වැඩපිළිවෙලක් මේක අපිට තේරෙන්නේ නමුත් එහෙම දෙයක් නෑ. මෙන්න මේ සම්මා දිට්ඨියට පැමිණිලා හොඳ සංකල්පනා ඇති කරගෙන හොඳ වචන කතා කරමින් හොඳ කර්මාන්ත කරමින් අපි දැන් ඉස්සරහට යනවා. ඊළඟට සම්මා ආජීව. සම්මා ආජීව කියන එකත් කොටස් දෙකකට බෙදෙනවා. මිත්‍යා ආජීව, සම්මා ආජීව. මිත්‍යා ආජීව කියලා කියන්නේ ඉතින් මේ ජීවිකාව උදෙසා වැරදි කරනවා. ඔක භික්ෂුන් වහන්සේලා තිබුණත් කැඩෙන්න පුළුවන්. දැන් දායකයෙකුට කිව්වොත් දායකේ හැමදාම අවුරුද්දකට සැරයක් ලොකු පින්කමක් කරනවා දානයක් දෙනවා. දායකයන්ට මොකක් හරි අපහසුතාවයක් වෙලා දාන දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ කිව්වොත් එහා මොකද දාන දුන්නේ නැත්තේ ඒක හොඳ නෑනේ. ඒක දෙන්න ඕනේනේ. දායකයා කල්පනා කරනවා නේ ඉතින් කොහොම හරි ණය වෙලා හරි ඔන්න දාන දෙන්න බලනවා. එහෙම දෙන දානේ වික්ෂුවට කැපද? කැප නෑ. ඒක ආජීවය හොඳ නෑනේ. ඊළඟට දැන් වර්ණනා කරනවා. අපි දැන් මේ කොයි පැත්තරුණක් කෙලින් කතා කරන්න එපා නේද? දැන් භික්ෂුන් වහන්සේ නමක් කියනවා ආහවල් උපාසිකාව උපාසක මහත්මයා පන්තරට නිකන් නම් එන්නේ නැහැ එනකොට මොනවා හරි අරගෙන එන්නේ. ඒ විදිහට කියලා වර්ණනා කරනවා නම් එතන මොකද තියෙන්නේ එතන? එතන පින්නතර මිත්‍යා ආජීවය. එහෙමනම් මේ මිත්‍යා ආජීවයෙන් අයින් වෙලා සම්මා ආජීවයට අපි දෙපක් වෙන්න ඕන. නියම ජීවිකාව. දැන් බලන්න සරියොත් මහරහතන් වහන්සේගේ ආජීව පාරිශුද්ධිය. සරියොත් මහරහතන් වහන්සේට තිබුණා ගිහි කාලේ ඉඳලා මේ බඩේ අමාරුවක්. උන්වහන්සේ ඒක මුගලන් මහරහතන් වහන්සේ දන්නවා මොකද ගිහි කාලෙත් යාළුවා නිසා. දවසක් වනාන්තරයක සරියොත් මහරහතන් වහන්සේ අසනීපෙන් ඉන්නවා. මුගලන් මහරහතන් වහන්සේ අහුව මොකක් හරි අපහසුතාවයක්ද? කිව්වා අර මට ගිහි කාලේ හැදෙන බඩේ අමාරුව. ඇත්තේ එහෙම කියලා මට මතකයි ඉස්සර අපේ අම්මා අර කතාවට උන්වහන්සේ මොගලන් ස්වාමීන් වහන්සේට කිව්වා. ඉස්සර අපේ අම්මා මෙන්න මේ මේ දේවල් දාලා මට කැඳක් හදලා දෙනවා. ඒ කැඳ බීපු ගමන් මගේ බඩේ අමාරුව හොඳ වෙනවා. ඉතින් බෙහෙත් ටිකක් කිව්වා. ඉතින් මෙතන රුක්ෂ දේවතාවෙක් මේක හදන හිටියා. කොහොම හරි මේ කැඳ මුන්නහන්තට ලබා දෙන්න ඕන කියලා ඊළඟ තිබිච්ච සිටු ගෙදරක පුංචි දරුවෙකුගේ ඇඟට මේ රුක්ෂ දේවතාව ආරූඪ වුණා. ආවේශ වෙලා දැන් මේ පුංචි දරුවා දඟලනවා කෑ ගහනවා. ඉතින් අම්මලා හොඳටම බය වෙලා. ඉතින් මේ දරුවා දැන් කියනවා අර දෙවියෝ අර රුක්ෂ දේවතාව තමයි දැන් කියවන්නේ. අහවල් වනාන්තරේ අන්න අතන ඉන්න ස්වාමීන් වහන්සේ නම මෙන්න මේ බෙහෙත් ටික දාලා මෙන්න මේ විදිහට කැඳක් හදලා පූජා කරන්න ඕනේ. අනේ ඉතින් මේ අම්මලා රෑ තිස්සේ මේ බෙහෙත් හොයලා කැඳ හැදුවා. කැඳ හදාගෙන ඉන්නකොට මුගලන් මහරහතන් වහන්සේ වැඩියා. උන්වහන්සේට සුවඳින්ම තේරුණා මේ කාර්ය සරියුත් ස්වාමීන් වහන්සේට අවශ්‍ය කැඳ. ඉක්මනට ගිහින් සරියුත් ස්වාමීන් වහන්සේට පිළිගැන්නුවා. සරියුත් ස්වාමීන් වහන්සේ සුවඳින් තේරුම් ගත්ත මේ අපේ අම්මා හදලා දෙන කැඳ. උන්වහන්සේ කල්පනා කළා කොහොමද මේ කැඳ හම්බුනේ මට? උන්වහන්සේ නුවණින් කල්පනා කරගෙන යනකොට තේරුම් ගත්තා මෙන්න මෙහෙමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මොගලන් මහරහතන් වහන්සේට සරියුත් මහරහතන් වහන්සේ වදාලා ওই කැඳේ කාන් අර ගහ මුලට වක් කරන්න කිව්වා. ඉතින් මොගලන් මහරහතන් වහන්සේත් ඇයි ඒ කියලා හෙවෙන්නේ නැහැ. දැන් අපි නම් අහනවානේ. ඇයි ඒ කියලා. උන්වහන්සේ ඇයි ඒ කියලා හෙවෙන්නේ නැහැ. ඇයි ඒ? සරියුත් මහරහතන් වහන්සේ යමක් කියන්නේ නිකන් නෙවෙයි. ගිහිල්ලා වක් කළා පිනතුල ධර්මයේ සඳහන් වෙනවා අර කැඳ පාත්‍රයේ බිමට පතිත වුණේ යම්සේද එදා ඉඳලා පිරිනුවන් පානකම් උන්වහන්සේ උදරා උන්වහන්සේගේ උදරාභාවය ඇති වෙලා නැහැ. බලන්න ආජීවයේ කියන අපට දායකයන්ගෙන් ඉල්ලලා දාන ගන්න බෑ. මට අරක හදලා ගේන්න මේක හදලා ගේන්න. දැන් මෙතන අර దేవතාවා වුණත් ඉල්ලීමක් නිකරේ. ඉල්ලීමක් කළේ එහෙම දෙයක් කැප නෑ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා දායකයෙක් කිව්වොත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඕන දෙයක් අපිට කියන්න අපි හදලා දෙන්නම් කිව්වොත් ඒ දායකයට කියන්න පුළුවන්කමක් තියෙනවා. ඒතර එහෙම බලන්න එතකොට මේ ගමන කොච්චර निराවුල් පිරිසුදු පිවිතුරු ගමනක්ද? මේක තමයි නිවන් ගමන කියලා කියන්නේ. සම්මා ආජීව. ඊළඟට පින්නතුනේ අපි දැන් ඔය කියපු අංග ටික සම්මා සංකප්ප, සම්මා වාචා, ඊළඟට සම්මා කම්මන්ත සම්මා ආජීව. අපි මේක කලින් කිව්වා සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. ඒතර මේ මුලින් කියපු සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති කියන මේ අංග තුන තුලින් දිනු කරනවා අපි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. මේ හතර දිනු වෙනකොට අපිට ලැබෙන්නේ මොකද්ද? සම්මා සමාධි ආර්ය වූ එකඟතාවය ඒකාග්‍රතාවය ලැබෙනවා. එතකොට පින්නතුනේ ඒ තුලින් අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. මොන දැන් ආර්ය ස්ථාංග මාර්ගය වැඩෙනවා. හැබැයි නිවන් දකින්න නම් තවත් අංග දෙකක් සම්පූර්ණ වෙන්න ඕන. ඒ අංග දෙක තමයි සම්මා ඥාන සම්මා විමුක්තිය. සම්මා ඥාන කියලා කියන්නේ මොකද්ද? සම්මා ඥාන කියලා කියන්නේ සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන. එතකොට බලන්න දැන් මේ සම්මා ඥාන. සත්‍ය ඥානය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය සත්‍යයක් කියලා එයාට අවබෝධයක් තියෙනවා. මේක ඒකාන්තයෙන්ම සත්‍යයක්. චතුරාර්ය සත්‍ය සත්‍යයක් කියලා එයාට තියෙනවා අවබෝධයට කියන සත්‍ය ඥානය කියලා. කෘත්‍ය ඥානය කියලා කියන්නේ කියන්නේ කළ යුතු දේ. කළ යුතු දේ කියලා කියන්නේ දුක අවබෝධ කළ යුතුයි. සමුදය ප්‍රහාණය කළ යුතුයි. නිවන සාත්සාත් කළ යුතුයි. මාර්ගයේ වැඩි යුතුයි කියන මෙන්න මේ අවබෝධය. කෘත්‍ය ඥාන. ඊළඟට පින්නතනේ කෘත ඥාන. කෘත ඥාන කියලා කියන්නේ දුක අවබෝධ වුණා සමුදය ප්‍රහාණය වුණා නිවන සාත්සාත් වුණා මාර්ගයේ වැඩුණා කියන මෙන්නේ අවබෝධය. එහෙනම් දැන් පින්නතරට තේරෙනවා සත්‍ය ඥානය කියන්නේ මොකද්ද? ඒතර බලන්න අර කියපෝ ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩිගෙන එනකොට තමයි මෙන්න මේ සත්‍ය ඥානයට කෙනෙක් ප්‍රවේශ වෙන්නේ. ඊළඟට පින්නතුනේ සම්මා විමුක්ති. අන්තිම අංගය. සම්මා විමුක්තිය කියලා කියන්නේ සම්මා විමුක්තිය කියලා කියන්නේ අකුප්පාචේතෝ විමුක්තිය. මේක වෙනස් වෙන්නේ නැහැ. සාමාන්‍ය එක එක සැනසෙලි තියෙනවා වෙනස් වෙන සැනසෙලි තියෙනව නේද? දැන් බලන්න අපිට ඔලිව් කැක්කමක් හැදිලා අපි පැනඩෝල් දෙකක් බොනවා. මේ ඔනේ අන්තම් ටිකක් ඔලිව් කැක්කම සම්පූර්ණ හොඳ වෙනවා. අම්මෝ නිවන් දැක්කා වගේ කියලා කියනවනේ මිනිස්සු. තද බල හිස රදයක් තිබිලා ඒක නැති වෙනකොට කියනවා අම්මෝ නිවන් දැක්කා වගේ කියලා. මොන හරි ප්‍රශ්නයක් වෙලා ඒ ප්‍රශ්නේ නැති වෙනකොට අම්මෝ නැති අන්තම් මට නම් නිවන් දැක්කා වගේ මේකෙන් ගැලවිච්ච එක කියලා කියන්නේ නැද්ද? කියනවා. හැබැයි ඉතින් ආයෙ ඔලුව කැක්කුම් වෙන්නේ නැද්ද? එනවා. ආයෙ ප්‍රශ්නේ නැද්ද? එනවා. හැබැයි එහෙම අර ඔලුව කැක්කුම නැති වෙලා ඇති වෙනවා වගේ කන්නේ මේක. අකුප්පා චේතෝ විමුක්ති කියන්නේ නිවන් දැක්කොත් දැක්ක තමයි. ආයෙ වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒකයි එකට කියන්නේ අකුප්පා චේතෝ විමුක්තිය කියලා. එතකොට බලන්න පින්නතුනේ මේ ආර්ය ශ්‍රාංග මාර්ගය සම්පූර්ණ කරනකොට මේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන මෙන්න මේ අංගත් සම්පූර්ණ වෙලා අපිට සදාතනික සැනසෙල්ල හදාගන්න අවස්ථාව උදාපත් වෙනවා. ඉතින් එහෙමනම් පින්නතුල්ලා මේ නිවන් මඟ කියන එක හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගත්තොත් පින්නතුල් මේ මේ ගමන මේ ගිහි ජීවිතයේ ඉඳගෙනත් සෑහෙන දුරකට සාර්ථක කරගන්න පුළුවන්. මොකද අපේ ගිහියෝ පින්නතුනේ මනුස්ස ධර්ම කියන ඒවා ගොඩාක් මේ වගේ ඈත් වෙලා ධර්මය හොයාගෙන කියලා ලොකු ලොකු තැන් වලට යනවා. අපි ධර්ම ඉගෙන ගන්නවා. පටිච්චසමුපාදය ගැන කතා කරනවා. හැබැයි වඳින්නවත් දන්නේ නැහැ. ඒ මොකද <clears throat> අර ධර්මයේ නාමයෙන් දෙයක් ඉගෙන ගන්නවා යෝනිසෝ මනසිකාරය හරියට නැහැ. ඉතින් එහෙමනම් අපි මේ පියවරෙන් පියවර මුලින් කරුණාව, මෛත්‍රිය, මුදිතාව ඇති කරගෙන ඊළඟට මේ කුසල් පිළිබඳව ලොකු අවබෝධයක් ඇති කරගෙන පියවරෙන් පියවරට අපි ඉස්සරහට යන්න ඕන. එහෙම නැතුව පින්නතුනි ධර්මයේ කතා කරනවා කියලා ගැඹුරු ධර්ම ඉගෙන ගත්තට විතරක් බෑ. ගැඹුරු ධර්ම ඉගෙන ගන්න එක හරි වටිනවා. හැබැයි මතක තියාගන්න යෝනිසෝ මනසිකාරයත් සමග මේ වැඩේ කෙරෙන්න ඕන. එහෙමනම් පින්වත් හැම දෙනාටම බොහොම සරල විදිහට තේරෙන ආකාරයටයි අපි මේ කාරණාහත් අට කියලා දුන්නේ. එතකොට දැන් මේ මහා සත්තාරිතික සූත්‍රයේදී 40 ආකාරයකට මේක විස්තර වෙනවා. ඉතින් මේ 40 ආකාරය අපට කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් මේකේ පැහැදිලි කරන්න දැන් සම්මා දිට්ඨිය අංග 4යි. සම්මා සංකප්ප අංග 4යි. ඊළඟට මේ කියපු අංග 10ම හතර ආකාරයකට කොටස් වෙනවා. ඉතින් ඒකට ඔක්කොම 40 ආකාරයක් වෙනවා. අපි ඉතාම කෙටියෙන් එකක් මතක් කළොත් දැන් සම්මා දැන් කෙනෙක් සම්මා දිට්ඨිය ඇති කරගන්නවා. ඔන්න පළවෙනි එක. ඊළඟට ඒ දෙවෙනි එක තමයි ඇති කරගෙන මේ මිත්‍යා ඒ ඇති කර ගැනීම නිසා සම්මා දිට්ඨිය ඇති වෙනකොට මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙලා යනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය නිසා ඇති වෙන්න තියෙන යම් තාක් අකුසල ධර්ම ප්‍රහාණය වෙනවා. ඊළඟට සම්මා දිට්ඨිය නිසා යම් තාක් දිනු කරගන්න තියෙන කුසල ධර්ම ඇද්දේ සියල්ලම ඒ සියලුම කුසල් සිත් දියුණු වෙනවා. ඒතර ඔය කියපු හතර ආකාරයට සම්මා සංකප්පයටත් වැටෙනවා. සම්මා වාචාවටත් වැටෙනවා. ඊළඟට අන්තිමට සම්මා විමුක්තිය දක්වාම ওই හතර ආකාරයේ මේ සූත්‍ර දේශනාවේ බෙදලා තියෙනවා. මහා චත්තාරිතික සූත්‍රයේදී 40 ආකාරයකට මෙන්න මේ ක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ ඉතාම සරලව අපට දේශනා කළා තියෙනවා. ඒ නිසා පින්වත් පිරිස මේ හැමදෙනාම යන මේ ධර්ම ගමන සාර්ථක කරගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන රාජගිරියේ පදිංචි පින්වත් සුනිල් හේරත් මහත්මයා නිල්මිනී වසන්ති මහත්මාව ඇතුළු පවුලේ පින්වත් හැම දෙනාම සතුටටපත් වෙන්නට ඕන ධර්මයේ බෙදා දීම කියලා කියන්නේ පුංචි දෙයක් නෙවෙයි. ඊටාම වටිනා දෙයක්. ඒ නිසා පින්වත් හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.